තයි අපේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කමඨාන් සුද්ධ කිරීමකට ධර්ම සාකච්ඡාවකට ලිඛිත ප්‍රශ්න වලට උත්තර දීමකට බලාපොරොත්තු වෙන්නේ අපි අරවින්දගෙන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. ගරුතර ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවේ යෙදී සිටින විට මාගේ පිටපැත්තෙන් තදබල වේදනාවක් ඇති වෙනවා. වේදනාව දෙස සතියෙන් බලා සිටියත් සමහර විට වේදනාව පහව යනවා. තවත් වරක එසේම පවතිනවා. එහෙත් භාවනා නොකරන අවස්ථාවලදී එම වේදනාව ඇති නොවේ. මෙය භාවනාවට බාධකයක් යැයි බාධකයක් දැයි අනුකම්පා කර පහදා දෙනු මැනවි. සතිය සතියට බාධා වෙනවා නම් භාවනාවට බාධා වෙනවා වේදනාවක් තිබුණත් වැඩි වුණත් අඩු වුණත් ඒ බව දන්නවනම් වේදනාව තියෙද්දිම ඉතින් ඒක භාවනාවක් තමයි ඒක නිසා ඒක ඒක නිසා බාධා වෙනවද කියලා හිතෙන්නේ මේක සතියට යට කරගන්න බැරි වුණොත් ඇත්තටම කියනවා නම් ආනාපාන වගේ සතියට වැඩිය බොහොම ලේසි වේදනාවක් ආවම හොඳටම හිත පිට ඵලයන් කිව්වත් යන්නේ නැහැ ඒක නිසා ඒක වාසියට හරවගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් ওই ජීවිතේ තියෙන ගොඩාක් ප්‍රශ්න එක එකනට කිය කියා අඬා හොගගා චර්චුරු ගන්නට වැඩි වෙන ඕනම වේදනාවක් දරන්න පුළුවන්. මේ ශරීරෙට ඉන්නේ දරන්න බැරි කියලා වේදනා. එන හරියක් දරන්න පුළුවන් දරන්න බැරි හිතේ දුර්වලකම. ඒ නිසා දරන්න පුළුවන් කියන හැඟීමෙන් බැලුවොත් එන්නේ එන්නේ එන්නේ භාවනාවත් වෙනවා දැරීමේ ශක්තියත් වෙනවා. එතකොට නරක බේත් බිබි නටන්න ඕනක මොකුත් නැහැ. ඇඟෙන්ම සුව වෙන්න පටන් ගන්නවා. ඒ නිසා එක සැරේ තෙන්න ගන්න බෑ. ටික ටික ටික ටික වේදනාවල් එනකොට වේදනාව දිහා විවෘතව බලන්න පුරුදු වෙන්න. ඒක බාධාවක් නෙවෙයි, බාධකයක් නෙවෙයි, සාධකයක්. ඒකට කියන්නේ වේදනානුපස්සනාව. ඒ නිසා ඒක ඉල්ලලා ගන්න යන්න එපා. එනේන වෙලාවේ තමන්ගේ වාසියට හරවගෙන කටයුතු කරන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට මද වේලාවකින් සිත කය දෙකම තැම්පත් වීමක් සිදු වෙනවා. ඉන්පසු හිසේ බරගතියක් වගේ දැනෙන්නේ කුමක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මොකක් නිසා ආවත් ඒක දරා ගන්න පුළුවන් නම් ඒකට ගැන කතා කර කර ඒ ගැන වෙහෙස වෙවි ඉන්නවට වැඩිය ඒක තියෙද්දි සක්මන කරන එකයි තියෙන්නේ. මේ ආවල් වෙලා එන්නේ ඇයි කියලා අපිට කියන්න බෑ. ඕන කෙනෙක් සැලසුම් කරලා තියෙන විදිහට ආපුවාවයි තමන්ගේ වැඩේ බාධා කරගත්තොත් පමණයි. ඒ නිසා ඒක තියෙද්දි සක්මන් කරන්න පුළුවන්ද කියලා බලනවා මිස ඔය සක්මන් කෙරුවත් නැතත් ওই වේදනාව කොහොමවත් ඇඟේ තියෙනවා. මේ වෙලාවේ දැනෙන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ දැනීම අවබෝධේ බාධාවක් නෙවෙයි. බාධාවක් කරගන්නේ මේ කල්පනා හොඳ නැති නිසා. ඒ නිසා ඒවා තියෙද්දි භාවනා කරගෙන යන්න පුළුවන් බලන්න. සක්මන කරගෙන යන්න පුළුවන් බලන්න පුළුවන් නම් කරදර නැතුව සක්මන් කරනවට වැඩිය මේ වගේ හිතේ බරගතිය තියෙද්දි සක්මන් කරන එක වඩා හොඳයි කියලා ලකුණු දාගන්න එකයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ චරණ ධර්මයක් වූ ආහාරයේ මත්යඤ්ඤ භාවය කෙසේද? බුදු පියාණන් වහන්සේ ආහාරය වළඳන ආකාරය කෙසේ දේශනා කළසේක්ද? ස්වාමින් ස්වාමීනි සමහර ප්‍රසිද්ධ විහාරස්ථානවල බුදු හිමියන් උදෙසා ව්‍යංජන 32ක් කැවිලි පළතුරු බොහෝ ප්‍රමාණයක් පූජා කරනු ලැබේ. මෙය බුදු හිමියන්ගේ අග්‍ර දක්ෂිණය ගුණයට ලැබෙන්නක්ද දුප්පතාගේ ආහාරයේ ඉතිරි කොටස වැළඳූ බුදු හිමියන්ට මෙසේ පූජා පවත්වන්නේ කුමක් නිසාද එසේ කිරීම සුදුසුද පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ත්වන් සරණයි. ඒ කරන එක නාට සුදුසු නොවිච්චා මේ භාවනා කරන කට්ටිය ඒව අල්ලන් නටන්න යන්න බෑ. ඒකයි නොසුදුසු දෙයි. අපි මේ ආවේ අපිට හම්බෙන දෙයක් කාලා භාවනා කරන්න. මේ අල්ලපු ගෙදර මාළු 32කින් කෑවහම මොකෝ අපිට දෙකකින් කෑවහම මොකෝ. අල්ලපු ගෙදර බුද්ධ පූජා තිබ්බහම මොකෝ අපිට නැතුවහම මොකෝ. ඒක බුදුහාමුදුරුවෝ මේ බෙදෙන එකලයි බේරගනි. මොකටද මේ අනුන්ගේ පත බලන්න යන්නේ? අපේ අම්මා ඉන්නකොට කියන්නේ අනුන්ගේ පත බලන්න බෑ ඔබේ පත බලන්න කපක්. මේ යෙදි මේ අපි යනවා අපිට ආදාළ නැති අපි දන්නේ නැති ශේෂ්ත්‍ර දිනු කරන්න. ඒ පුතුමාරුපින් දාන ජීවිතය පුතුමාට ලැබෙන දෙයක් දන්නේත් නැහැ. මේ මිනිසයා ශ්‍රද්ධාවෙන් කරනවා දන්නේ නැහැ අපිට ආදාළ නැති චෛතසික දෙකක් මානසික මනස් දෙකක් අරගෙන මොනවද මේ මනින්නේ? භාවනා කරනවා කියලා කවදාවත් ඕක නෙවෙයි. මේ භාවනා කරන තමන් ඉඳගෙනද ආනාපානය කරනකොටද මේ හිතවිල්ල එන්නේ සක්මන් කරනකොටද එන්නේ නිකන් එදිනෙදා වැඩ කරනකොට දෙන්නේ මේ හිතවිල්ල තියෙද්දිත් මට සක්මන් කරන්න පුළුවන්ද ආනාපානේ කරන්න පුළුවන්ද කිව්වොත් නම් බොහොම දක්ෂයි. එහෙනම් අපි දන්නේ නැති අපිට අදාළ නැති ශේෂ්ත්‍ර වලට ගිහිල්ලා කොහොමද අපි විනිශ්චය කරන්නේ? ඒ ඒ ඒක කරන්න යෑමම මේ භාවනා වැඩමුළුවට කරන නිග්‍රහයක්. මේ Taman සිල් අරගෙන මේ වටිනා වැඩ පිළිවෙලක් කරන්න තියෙන වෙලාව ඇවිල්ලි වල අර ගෙදර තියෙනවත් උස්සගෙන ඇවිල්ලා 32ක්ද හොඳ 31ක්ද කියලා මෙහා අපිට අපිට සීමා කරන්න බැරි ප්‍රශ්න මේ වගේ පූර්ණ කාලීන වැඩමුළු වලට දාගන්න එපා. එතකොට මේ අහගෙන ඉන්න ඔක්කොගේම ඔලු කරකැවිලා තනිනවා. කොහෙද මේ අපි යන්නේ? අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ කරොක් භාවනාව කමටහන සුද්ධ කරගන්න. අපි මේ බුද්ධ පූජාවක් ගැන කතා කරන්න හදනවා. ඒක දහම් පාසලකට ගිහිල්ලා වුණත් නම් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ තැන්වලදී ඒ වයිදී මේ කාලේ වටිනාකම, Tamange වටිනාකම, භාවනා වටිනාකම දැනගෙන අර්ථය ප්‍රයෝජනයක් අපිට විනිශ්චය කරන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රශ්න විනිශ්චය කරන්න මට ඥානයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදීමේදී පයෙහි සිත පිහිටවාගෙන ගමන් කරමි. සක්මන් මන් තීරුවේ කෙලවර සිටගෙන සිටින සක්මන් මන් තීරුවේ කෙලවර සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. එවිට මගේ සිත සිතුවිලි වලින් තොර යයි හැඟෙන අතර සිතට ප්‍රනීත භාවයක් දැනේ. ස්වාමින් වහන්සේ වරහන් ඇතුලේ තියෙනවා ඒ විනාඩි දෙකක් තුනක් පමණ ඒ මොහොත කිසිවක් නොකර සිටින අවස්ථාවක්ද සමාවී කරුණාවෙන් පහදා දෙන සේක්වා අපගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වන ඔබ වහන්සේට ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ඔබ වහන්සේ නිරෝගී වේවා අර ඒ තමන් කරන වෙලාවේදී මේක කරනවද නිකන්ද ඉන්නේ කියලා වෙන කෙනෙක් කොහොමද විනිශ්චය කරන්නේ? සක්මණ කෙලවට ගිහිලා එනකොට මේ යමක් නොකර ඉන්න වෙලාවක්ද කියලා අල්ලපු gedirin යවට හරියන්නේ නැහැ. තමන්නේ දන්නේ කයෙන් ක්‍රියා කරනවද වචනෙන් ක්‍රියා කරනවද හිතෙන් කරනවද කියලා. ඒතරද මේක විනිශ්චය මේක නොකර ඉන්නවද නැද්ද කියලා හදිසියකුත් නැහැනේ. ඕක දක්ෂ වර කරන්න. නැවත නැවත කරලා බලන්න. එතකොට මම කයෙන් වැඩක් කරනවද චේතනා පූර්වකව වචනෙන් වැඩක් කරනවා චේතනා පූර්වක නැත්නම් මනසෙන් කරනවාද කියලා. දෙවෙන්නේකට අල්ලන්න එහෙම ශක්තියක් ලෝකේ නැහැ. ඒක කාට හරි තියෙනවා කියලා හිතනවා ඒක තනි කර ගුඪ ශක්ති බොරුවක්. ගුඪ දෙයක්. එහෙම නැත්නම් গুপ্ত දෙයක්. එහෙම දෙයක් භාවනාවේ නැහැ. හදිස් වෙන්න එපා මේ කරන විදිහටම නැවත නැවත කරලා තමන්ම තමන් දිහා බලලා විනිශ්චය කරනවා මිස අදාළ නැති කෙනෙකුට ඒක බලලා විනිශ්චයක් දෙන්න තරම් අත්දැකීමක් ලබන්න බෑ. ඒ නිසා මේ යන විදිහටම යන ගමන් නැවත නැවතත් මේ විමසුන් නෝනෙන් බලනද ඒ වෙලාවේ කාය වචන හිත කියන තුවත් ත්‍රිවිධ ద్వාරයෙන් යමක් වෙනවනම් යමක් කරනවා. වෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අසේක පුද්ගලයෙකු විසින් ධර්මය ධර්ම මාර්ගයේ දියුණුව පිණිස භෝජන මච්ඡඤ්‍යතා හෙවත් පමණ දැන ආහාර ගැනීම සිදු කරන්නේ කෙසේද? මෙයින් අදහස් වන්නේ කුඩා ප්‍රමාණයක් වැළඳීමදයි කාරුණිකව පහදා දෙන මෙන් ආද නමස්කාර පූර්වකව ඉල්ලා ඉල්ලා සිටිමි. තමගේ බඩේ ප්‍රමාණයට කැම කරනවා මත්ඤ්ඤු කෙනක ප්‍රමාණය දන්නවා. ඒ සිංහල කියමනක් තියෙනවා ආයුර්වේදයේ අඩල කැම දහස් වටි කියලා. බඩ පිරෙන්න කන්න එපා. කාලා පිටු පහක් හයක් කන්න නතර කරලා වතුර ටිකක් බොන්නේ කියලා. එතකොට කැමට පස්සේ කැපත රෝගය කියලා එකක් නැහැ. බත්ත සම්බන්ධය කියලා එකක් නැහැ. ඒක නැති වෙන විදිහට කර්මන්නේ විදිහට ආහාර ගැනීමට කියන්නේ Tamange මාත්‍රාව දන්නවා. ඒක මේ <clears throat> අර කෑදමට කිජුකම නිසා කෙනෙකුට පාලනය කරගන්න අමාරුයි. ඒ නිසා හොඳටම භාවනා කරලා ඉවර වෙනකන් ඒක පිළිබඳව අපි තාමත් ඉගෙන ගන්න. මේක මේ භෝජනේ මත්තඤ්ඤුතය කියලා දිග වචනයක් තිබුණාට කරන්න තියෙන්නේ කෑම ඇති වෙනකොට නතර කරන්න. තිබුණට කණ්ඩත් එපා. අසනීප වෙන දේවල් කණ්ඩත් එපා. ඒ නිසා තමන්ට සප්පාය ආහාර දැන ගැනීම කරන්න වුණත් ඕනම කෙනෙකුට අවුරුදු 35 පණින්න ඕනයි කියලා කියනවා. මේවා හොඳයි මේවා නරකයි කියලා තියන. ඉතින් එයින් එහාට යමක් මේකේ කියෙන්නේ නැහැ. එච්චරම තමයි මේකේ කියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ වන විට මාගේ ශීලය අදි සීලයක් බවට පත්කර ගැනීමට ශ්‍රද්ධාවත් වීරයත් සතියත් උපයෝගී කරගනිමින් සිටින අතර ඒ තුලින්ම ක්‍රමක්‍රමයෙන් සමාධිය කරාද ලන් වෙමින් සිටින බව සතුටෙන් ප්‍රකාශ කර සිටිමි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨතම කඩයිම වූ ප්‍රඥා කඩයිම පසු කරලීම අප සැමගේ එකම පැතුමයි එයට අවශ්‍ය උපදෙස් හා ආශිර්වාදයන් ලැබෙන බව හොඳින්ම දන්නා අතර එම ප්‍රඥා කොටස කෙටියෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර ඔබ වහන්සේ වැනි පින්වත් පුත් පින්වත් පුතෙක් රටට දායාද කළ දෙමාපියන්ටද පින් දෙමි. ඒ අපි මේ සූත්‍රය දැන කරයි කියලා දැනගෙන නෙවෙයි මේ ආවේ එක ටිකට යනවනේ දිගටි කෙරි. ඒක නිසා තම අපිට දවස් තුන හතරක් තියෙනවා. ඔම යන් ඉතින් මේ මේ යනකොට ඒ අදාළ කරුණු එයි. එහෙම නැතුව මේ තැම්බෙන්නේ ඉස්සලා ඉදෙන්නේ ඉස්සලා මේවා කඩාගෙන කන්න ඕන කමක් නැහැ. ඔම ධර්මදේශනාවලට යන්න අරින්ද අර තියෙන විදිය තමන්ගේ සීලය පිළිබඳව උනන්දුව හිතේ ඒකතාවක් වෙන ගතිය අරගෙන ඉක්මන් වෙන්න ගියොත් වැඩි කන්න ගියොත් ඉතින් ඒකට අමාරු වෙන. ඒ තමයි භෝජනීය මත්ඤ්‍යතාවේ නැහැ කියලා කියන්නේ ඔන්න ඕකට. අහුණාම විතර ඉట్లනවා පුදු කණ්ඩ බැරි තරම් දා ගන්න හදනවා මල්ලේ. ඉතින් යන ක්‍රමයට යන ධර්ම දේශනාවල ඉවරනකොට ඔය කියන කාරණාවට එන්න පුළුවන්. එහෙම නැතුව අර මේ බත් කාලේ ඉවරලා කන ඉස්සරහ කෑම කලින් කන්න කවුරුත් ආසයි. ඒ තේම හොඳ නැහැනේ. බත් කාලේ ඉවරනාට පස්සේ ඒක දෙනවා. එතකන් ওই බත් ටික කාලා අත හොදාගෙන පිළිවිලක් කළා ඉමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදී ඉන්පසු ආනාපාන සති භාවනාව කිරීමට පටන්ගත් මොහොතේ සිට සිතිවිලි එකක් දෙකක් ආවත් සතිය ඊටා හොඳින් පිහිටා ඇත. නමුත් සමාධිය ඊටා දුර්වලව පවතී. ඉන්පසු විනාඩි 30කට පමණ පසු සමාධියද ඉබේම නැවතී නැවතී යයි. සමායන ඉන්පසු විනාඩි 30කට පමණ පසු සමාධියද ඉබේම නැති වී යයි. එහෙත් ඒ අවස්ථාවේද සතිය හොඳින් පිහිටා ඇත. එබැවින් මාගේ සමාධිය බලවත් කර ගැනීමට කරුණාවෙන් මාහට උපදේශයක් දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. අපි මේ වැඩමුළුව මුල ඉඳලම කරගෙන යන්නේ සතිය පිළිබඳව මතක් කරලා දීලා ඒක අඛණ්ඩව පවත්තණ්ඩයි. ඉතින් ඒක එක්කනකොට ආශාවක් පුද්ගලික මතයක් එන්න පුළුවන්. මට ප්‍රඥාව දැනගන්න ඕනේ. මට සමාධිය ලැබෙන්න ඕනේ. මට අරක ලැබෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ. ඒක නරක වැඩක් නෙවෙයි. නමුත් අපිට අර මූලික සතිය තියෙනවා අපි බලාපොරොත්තු වෙද්දී ඉෂ්ට වෙලා ඉවරයි. ඒ තියෙද්දී මේ දේවල් ඉල්ලන එක වැරද්දක් නෑ මේ වගේ ගමනක් යන එකට ඉල්ලුවාට නමුත් ඉල්ලපු ඔක්කොම හැම්බෙන්නේ නෑ. අර කී දෙසරයක්ම ලියවලා තියෙනවනේ මට සතිය තියෙනවායි කියලා ඒක විතරක් සමාදම් වෙන්න. ඒක පුළුවන් තරම් දියුණු කරන්න. එතකොට අවශ්‍ය සමාධි ප්‍රඥා මේකෙදි කියන්නේ විශේෂ සමාධිය එන්න පුළුවන්. ඒක එන්නේ මේරුවට පස්සේ. අමෝරාවෙන් ඉල්ලොප්පමණින් එන්නේ නමුත් මේ කියන විදිහට ඒක පහළ වෙන්න ඕනේ පසුබිම තියෙනවා. කඩිමුඩිය තමයි දෝෂයකට හිටලා තියෙන්නේ. ඒ නිසා නැවතිල යන්න. එතකොට අවශ්‍ය සමාධිය ලැබෙයි කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ යම්කිසි මඟ පෙන්වීමක් අනුව දස කුසල ශීලය වරහන් ඇතුළේ තියෙනවා පන්සිල් වෙනුවට එදිනෙදා සමාදන් වෙමි. එසේ කිරීම සුදුසුද? එසේ කිරීම නුසුදුසුද? එසේ කිරීම සුදුසුද? නැතිනම් ගෘහ ජීවිතයේ පන්සල් පන්සිල් ගැනීමද කල යුත් යුත්තේයයි කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මේ මඟ පෙන්වීම ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා. තමයි ගිහියද පැවිද්දද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. තමන් සමාදන් වෙන සීලය රකින්න පුළුවන් නම් උපරිම සීලයට යන්න. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක නිසා දැන් දැනක ඉන්නවනේ. එතන ටිකක් වැඩි කරලා බලනවා. රකින්න පුළුවන් තව ටිකක් වැඩි කරලා බලනවා. රකින්න පුළුවන් තව ටිකක් වැඩි කරලා බලනවා. එතකොට යන්න පුළුවන් ප්‍රමාණය තේරෙයි. ඒකට මේ ඉෂ බාලද, ඉෂ බාල නැතුවද, කහ ඇඳගෙනද, සුදු ඇඳගෙනද ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔය තමන් ගෑණියක්, පිරිමියෙක්, ගිහියෙක්, පැවිද්දෙක් කියලා හඳුනා ගැනීම ඒ අපි කරන දෙයක්. සීලයට එහෙම මායිමක් නැහැ. සීලයට අවශ්‍ය කරන මනුස්සකම විතරයි. ඉතින් ඒක නිසා රකින්න පුළුවන් නම් දරා ගන්න පුළුවන් නම් යන්න පුළුවන් ඉපරිම සීලයට යන්න. ඒව නැතුව මේකේ ඉඳගෙන මේක කරන්න හොඳ නැහැ කියලා කියන්න එහෙම කාටවත් ශක්තියක් නැත්තේ නෑ. පුළුවන් නම් ඉහළ සීලයකට යන්න එක පෙර කරපු කුසල කර්මයක් කියලා කියන්නේ. විශාල භාග්‍යයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ක්‍රමයෙන් යන්න ටික ටික ටික ටික වැඩි කරලා යන්න පුළුවන් ප්‍රීමේට ගියාට කිසි වැරද්දක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේ පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානය ලෙස වඩන්නේ හුස්ම රැල්ල දෙස නාසය අග බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සිහිය පිහිටුවීමේදී සිහිය පිහිටුවේ මේ දීම හුස්ම රැල්ල නොදැනී යනවා. මෙසේ හුස්ම රැල්ලට අවධානය යොමු කරමින් සිටින විට දැවිලි වේදනා සිටිවිලි එනවා. එම දැවිලි වේදනා ඇති වූයේ භාවනාව වඩන නිසා බවද දැනෙනවා. ධාතුන්ගේ වෙනස් වීම නිසා හටගත් බවද වැටහෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් මා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි යනුවෙන් වඩන ලෙසට කමඨහන් උපදෙස් ලැබුණා. පළවෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාවේදී හා සක්මන් භාවනාවේදී ඇතිවන දැවිලි, තැවිලි වේදනා හා සිතුවිලි මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි යනුවෙන් වඩන එක නිවැරදිද? සාමාන්‍ය ජීවිතයේදී හැකිතාක් දුරට සිහිය පිහිටුවීමට උත්සාහ ගන්නවා. සිහිය තිබෙන විට සිහිය තිබුණා යනුවෙන් දන්නවා. නැති විට සිහිය නැති බවක් දන්නවා. දෙවනි ප්‍රකාශය ප්‍රශ්නය පළවෙනි එක අපි කිව්වොත් ධාතු මනස්කාරය කිසියම් මෙනෙහි කිරීමක් කරන්න ඕනේ බාධා කරනවා නම් සැක කරනවා නම් ඇර ඒ නිසා මොන දේ පෙනුනත් Tamande එක දරාගෙන යන්න පුළුවන් නම් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා මෙනෙහි කරන්න ඕ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මෙනෙහි කරන්න ඕ මේ ධාතුන්ගේ නම් වශයෙන් කියලා මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන්නේ සැකනම් අවශ්‍ය වෙන්නේ දරා ගන්න බැරි නම් ඉතින් ඒ නිසා ටික කාලයක් ගියාට පස්සේ Tamande නංගන ගහන්න නැතුව අන්ධහර පාන්න නැතුව හීය අහන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා ඒක අවස්ථානුකූලව බලලා අවශ්‍ය නම් අර විදියට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා මෙනෙහි කරාට කමක් නැහැ. නමුත් ඒක අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම දකින්න දකින්න දකින්න ලා කරන්න ගියොත් සමාධියක් එන්නෙත් නැහැ, සතියක් දියුණු වෙන්නෙත් නැහැ. ඒ නිසා මම නොකර දැක්කේ නැහැ වාගේ දිගටම යන්න පුළුවන්කම තියෙදි නංගන්න නංගහ නංගන්න ගහලා ගින්න ගත්තොත් ආකයන්යි ඔඩොක් වේදා ගැනීමක් වෙනවා. ඒ නිසා ඒක ආවපලියට කරදරයකට ගන්න එපා. මේ ගණන් නොගෙන ඉන්න පුළුවන් නම්. බාධක නම් සැකනම් විතරක් අර විදිහට මෙනේ කරාට කමන්නේ. දෙවැනි ප්‍රශ්නය සාමාන්‍ය ජීවිතය ගත කිරීමේදීද එන සිතිවිලි හා වේදනා දෙස බලා මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි යනුවෙන් සිතා එම කමඨහන් උපදෙස සාමාන්‍ය ජීවිතයටද ගලපා ගැනීම නිවැරදිද? බාධක නම් කරන්න. නමුත් එහෙම නැතුව මේ ඒක මේ භාවනා මධ්‍යස්ථානක විතරක් ඉඳගෙන ඉන්නකොට විතරක් කළ යුත්තක් නෙවෙයි. නමුත් මේ හැම වෙලාවෙම කීිත කර යුතුයි කියලා ප්‍රශ්නයක් නැහැ. සැකනම් විතරක් බාධකනම් විතරක් කරන්න කමන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රකාශය සක්මන් භාවනාවේදී දකුණු පාය වම් පාය ඔසවමි ගෙන යමි තබමි යන තුන් පියවරකින් සිහි කරමි එය අකණ්ඩව බොහෝ වේලාවක් කළ හැකි බව හැඟේ එසේ වුවත් ඉඳ හිට අතීත හෝ අනාගත සිතවිල්ලක් මතු වී නැතිව යයි එහෙත් සතිය නොකැඩෙන බව හැඟේ දෙවැනි ප්‍රකාශය පරයන්ක භාවනාව දෙවන දිනය පුරුදු පරිදිම කයෙහි චංචල ගති හිරිවැටීම වරහන් ඇතුළේ දෙන හිරිවැටීම දෙපසට හෝ ඉදිරියටත් පසුපසටත් සෙලවීම ඉලෑට ප්‍රදේශයේ හා බෙල්ලේ පේශීන් තදවීම කම්බෙර තුල වාතයේ කැළඹීම විඳ ගනිමින් ඉදිරියට යද්දී ආලෝක මතුවී ඒවා ඉදිරියට හෝ පසුපසට ඇදී යන සැටි ආදිය දකිමින් භාවනාව ඉදිරියටම ඉදිරියටම ගෙන ගියෙමි. අවසානයේ වූ ආලෝකයක් ක්‍රමයෙන් වැඩි වැඩි වී පසුව ක්‍රමයෙන් හීන වී ගොස් එක් තැනක නතර විය. මා එය අනිත්‍ය සංස්කාරයක් වශයෙන් මෙනෙහි කළද එය පහව නොගියේය. අවසානයේ එය එක් තැනක නතර වී ඒ තුල බිලින්දෙකු තොටිල්ලෙහි නිදි කරවන විලාශයක් මගේ හිස විලාශයෙන් මගේ හිස සීරුවෙන් පදවා නිදි ගන්වන බවක් හැඟී ගියේය. එම తත්වයේ ටික වේලාවක් ගතකොට පර්යංකයෙන් නැගී සිටියෙමි. එසේ නැගී සිටියත් වරහන් ඇතුලේ ඇස් ඇර ආසනයේම වාඩි වී සිටියත් අවසානයේ ඇති වූ తත්වය විනාඩි කිහිපයක් එසේම පැවතුණි. ඊළඟ ප්‍රකාශය පස්වන දිනය පරයන්ක භාවනාව පෙරසේම පරයන්කේදී ඇතිවන හැලහැප්පීම් මැදින් ඉදිරියටම සතිය පිහිටුවමි. අවසානයේ සිතේ ඇති වූ සහනය හා ප්‍රීතිය තුලින් බවාංග සිතක අසිරියත් පිටත පවත්නා කෙලෙස් Taman විසින්ම ඇද ගැනීමේ ඇද ගැනීමෙන් වේදනා විඳිනවා නේද යන හැඟීමත් පහළ විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ උපදේශක් අවශ්‍ය බව හැඟේනම් මා කෙරෙහි අනුකම්පාවෙන් ලබා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් නිවන් සුවයත් ලැබේවා. උපදේශක් දෙන්න ඕනයි කියලා හිතෙන්නේ මේ විස්තර ප්‍රකාශ කිරීම හොඳයි. මේ දකින්නවා දකින්න දේ තව කෙනෙකුට නිර්වෘල ප්‍රකාශ කරනකොට ඒ හරහා ඉබේම කමඨාන සුද්ධ වෙනවා. අනිත් දවසේ ගියාට පස්සේ මේකටත් වඩා විස්තර බලලා මේකටත් වඩා නිර්වෘල්ව මේක මම මේ කියන්නේ පරියන්කය පිළිබඳවයි මෙහෙමයි මට පේන්නේ. මේ කියන්නේ ධක්මන පිළිබඳව මේක මට පේන්නේ කියලා වාර්තා කරන්න කරන්න කරන්න තමා විශ්ීම තමන්ගේ කමඨාන සුද්ධ කරගන්න. ඒකට ඇත්තටම උපදෙස් දෙන්න ඕනේ නමුත් හොඳයි කියන එක කියන්න පුළුවන්. ඒක තවදුරටත් විස්තර සහිතව බලමින් කෙනෙකුට කිව්වේ නැතත් ලියලා හො තියාගත්තොත් පස්සේ කාලෙක හරි Tamanda ඒක මේ පසුකරගේ මාර්ගයේ මගසලකුණක් වෙනවා අමරෝක අමාරු කටචලාවේදී ගොඩේ ඉන්න පාරක් වෙනවා ඉතින් ඒ නිසා පුළුවන් තරම් එම සටහනක් හිතේෝ ලියුමක හෝ ලියා ගන්න ඕනේ මගේ අපිට සාකච්ඡා කරන්න හමුනොත් හොඳයි නැති වුණත් මෙහෙම ලියන එක හොඳයි කියන එක කියන්නේ උපදේශයක් නෙවෙයි මතක කියනකොට හිතිච්ච දේ අහගෙන ඉනකොට හිතිච්ච දේ ලිඛිත ප්‍රශ්න පමණයි ස්වාමීනි අපිට තියෙනවා තව විනාඩි 30ක විතර කාලයක් වෙන් කරගත්ත කාලය අනුව ඒ නිසා කාට හරි මේ මම ප්‍රකාශ කරපු දේවල් මත හෝ අලුතෙන් කියන්න කරන්න ප්‍රශ්න තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා කර්ණාය මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව ගොඩක් දැන් ආසාවෙන් කරගෙන යන සක්මන සක්මන කරද්දී මට එක දෙයක් තේරෙන්නේ කියන්නේ මූල කර්මස්ථාන ඉඳගෙන වම දකුණ වම දකුණ කියන එක මෙනෙහි කරමින් ඊළඟට මම මෙතන කියන එක ඉස්සරහට පලියක් වගේ තියාගෙන එන සිතුවිලි ඔක්කොම ඒකෙන් කවර් කරගෙන මූල කර්මස්ථානයේම ඉස්සරහට යන එක සාර්ථකව කරගන්න බුලන් ස්වාමීන් වහන්සේ. නමුත් අර මට දැනගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ විස්තර බලන එක අනිවාර්යමද කියලා. ඒ කියන්නේ කකුල ස්පර්ශ වෙන තැන එතකොට දෙවනි වම් කකුල ස්පර්ශ වෙනකොට දකුණු කකුලේ බර අඩු වෙන එක ඒ විස්තර බැලීම අත්‍යවශ්‍යද කියලා ස්වාමීන් වහන්සේ මොකද ඊයේ මම විස්තර බලන්න ගියා විස්තර බලන්න යෑමේදී ඒ කියන්නේ මූල කර්මස්ථානේ මේ හිටියා නමුත් විස්තර ගොඩාක් ඔලුවට එන්න ගත්තා ඒ කියන්නේ මේ කකුල හැදිලා තියෙන විදිය වම් කකුල තියෙදී ආයේ කැටකොටු වගේ වෙනවා ඊට පස්සේ මේවත් දැන් කවදා හරි නැති වෙලා යනවා නේද කියලා ගොඩාක් අර මේ සිතුවිලි ගොඩාක් ගලාගෙන එන්න ගත්තා එතකොට විස්තර බැලීම එහෙම කරපු එක හරිද ස්වාමීන් වහන්සේ නැත්නම් මූල කර්මස්ථානයේ ඉඳගෙන වම දකුණ වම දකුණ කියලා ඉස්සරහට යන්නද කියලා. විස්තර බලනවායි කියන එක පැත්ත විතරක් විග්‍රහ කරවුවාම ප්‍රകൃතිය පය තිනකොට දැනෙන දේ තියෙනවා. එතකොට හිතන දේ තියෙනවා. හිතන දේ නෙවෙයි භාවනාව කියන්නේ. නමුත් විස්තර හරහා හිතවිලි වලට වැටිලා චින්තාමේ දිගට ගියොත් එම් වෙන්නේ ප්‍රകൃතියෙන් ඈත් වෙනවා. ඒක නිසා විස්තර බලන ගමන් අස්පනා පිට වෙන දේ අත්දකින්න දේ ප්‍රകൃතිය ප්‍රත්‍යක්ෂය අර චින්තාමය ඥානෙ වෙන් කර ගන්න බැරි වුණොත් අපි යන්නේ අන්ධකාර කැලේ වන්මත්තේට අද පාරද කියලා හොයන්න බෑ. ඒ සඳහා තියෙන එක ක්‍රමය තමයි උරගා බැලීම. ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා වෙරිෆයි කරන්න ඕනේ. ඒ උරගා බැලීම වෙන කෙනෙකුට කරලා දෙන්න බෑ. ඔය විදිහට කකුඩ ඇදලා තියෙන ඇටෝලින් මෙහෙමයි කියනක ඔක්කොම චින්තාමය. පය පොළවේ තියෙනකොට තියෙන තද ගතිය මෙලෙක් ගතිය චින්තාමේ නෙමෙයි මේක අත්දකින්න පුළුවන් මේ දෙක වෙන් කරන්න බැරි නම් ඉගෙන ගන්න හැම කාරණාවක් Tamanට බාධාවට එනවා මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් දක්ෂකමට ආයුධයක් හම්බෙච්චා ආයුධෙන් Taman කපා ගන්න නැතුව වැඩ ගන්න දන්නවා වගේ ඒ නිසා මේ මේ ප්‍රකාශයේ ඒ පටලවිල්ල තියෙනවා චින්තාමේ ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන පටලවාගෙන ටික වේලාවකින් චින්තාමය ඥාන මුල් වුණාට පස්සේ සම්පූර්ණ කාලීනාස්ති කිරීමක් වෙන්නේ. ඒ නිසා මේ දෙක වෙන් කරගන්න කිසියම් පිටින් උපකරණ ඕනේ මේ උරගා බලන්න ඕනේ. නිතරම මම මේ හිතලුවද්ද හිතනවද ඇත්තද කියන එක. ඒක කාටවත් පරිකයෙන් බාර ගන්න බෑ. බාරගත්තේ නැත්නම් අපරාධ කාලීනාස්ති කිරීමත් ඒකාන්තයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඔබ වහන්සේගෙන් පෙරේද ප්‍රශ්නයක් අහපු එකට කෘතුගුණ සැලකීම වශයෙන් මට මේක කියන්න ඕනේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. අර අවුරුදු එකමාරක් දෙකක් විතර තිස්සේ අර මගේ කමහටාන හිර වෙලා තිබ්බේ කුබාංශ සුද්ධ කළ දුන්නාම ඒ පරියන්කේදීම මම ඒ ධාතු බලන්න බැලුවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් හිරවීමක් හරි ධාතු ලක්ෂණ පටන් ගන්නකොටම ඒක මුල පටන් ගන්නකොටම බලනකොට ස්වාමීන් වහන්සේ අර කුටි නයිපැටියේ කොළු උස්සලා මේ මේ මෙහෙම යනවා වගේ එහෙම එකක් අට එකක් පිටිපස්ස එකක් පිටිපස්ස ධාතු ලක්ෂණ ඇවිල්ලා අන්තිමට පටවි ධාතුව තමයි මේ මේ ප්‍රධානම පෙවුනේ ඊට පස්සේ මම ඒකෙන් හරි සැහැල්ලුවෙන් පැයක් හිටපෙක විනාඩි 10කින් වගේ අවසන් කළා වගේ නැගිට ස්වාමීන් වහන්සේ ඊළඟ පරයන්කේ නම් එහෙම කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඊළඟ පරයන්කේ ස්වාමීන් වහන්සේ මට සිද්ධ වුණේ මේ මේ හුස්ම රැල්ල ඉඳ ගන්නකොටම හුස්ම රැල්ල එකක් දෙකක් වගේ පෙන්නලා පෙනෙන්නේ නැතුව ගිහිල්ලා නිින්ද කියන්නේ නිින්ද වගේ යනවා එකම නැගිටිනවා නැගිටලා අය ටික චුට්ටක් වෙලා එතකොටම වගේ හුස්ම රැල්ල එනවා පේනවා ඔහොම දිග මම ඉතින් ගොඩාක් උත්සාහ කරුවා පළවෙනි දවසේ ඒ පරියන්ක පෙරේද වෙච්ච දෙකන්න ඔබ සුද්ධ කරලා දුන්න ඒ පරියන්කේම ඒක හරි ගිය නිසා මම ඉතින් ඊයේ දවසෙත් මොකද කරලා බලන්න ඕනේ කියලා බලනකොට ඊයේ දවසේ නිකන් ඔළුව තෝන්තු වෙලා වගේ මං හිතුණා හරි නොසන්සුන්තාවයෙන් කිසිම දෙයක් නැහැ හැම වෙලේම නිින්ද ගියා. මොකද මේ ඒ ඉඳ ගන්නකොට නිින්ද යනවා නිකන් අර උස පොල් ගහක් මේ හුලඟට කරකිලා එකපාරට එක එතනට වෙනවා වගේ එකපාරට නැගිටිනවා. ඒ යනකොටම අය හුස්ම රැල්ල නතර වෙලා තිබ්බ හුස්ම රැල්ල නතර වෙලා කියලා හිතෙනවා න මේ පේනවා එතකොට අය හුස්ම රැල්ල පේන්න පටන් ගන්නවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අද පර්යංකේදී ඔබ වහන්සේ කිව්වනේ මේ එනේක බලන්න කියලා මම මෙච්චර කාලයක් කරගෙන හිටියේ නාසිකා අග්‍රයේ තියෙන හුස්ම රැල්ල අල්ලා ගැනීම තමයි අනිත්‍යව බලන්න මෙච්චර ඒ ඵල සීමාව කෙරුවේ දැන් ඒ කිව්වන් පස්සේ එනේන එක බලන්න ගිහිල්ලා මම හැබැයි අද උදේත් වරද්දක් කරුවා ස්වාමීන් වහන්සේ මේ අයෙත් ඒ හුස්ම රැල්ලම හිත තියාගෙන මේ ඒ එන වේදනාව බලනකොට වේදනාව හරි උග්‍රයි මේ පටන් ගන්නකොට අල්ලගන්න බැරි වුණා හරි උග්‍රයි විනාඩි 45 පැයක් විතර ඒක නතර වෙන්නේත් නැහැ එහෙම මෙහෙම කියලා ඊට පස්සේ ඊළඟ පරියන්කේදී මං හිතුවා ස්වාමීන් වහන්සේ හැබැයි මං හිතුවා මං හරි නොසන්සුන්තාවයෙන් ඉන්නේ කියලා මට තරහක් තිබ්බා ඒ දෙකමත් ඒ කියන්නේ ඒකයි එක තැනක ඉඳ ගන්නවා තව තැනකට යනවා. එහෙම කියලා මම ඊයේ දවසේම සිදුවීම කල්පනා කරලා අද උදේ ඉඳගෙන එනකොට මම ඔලු උස්සනකොටම බලන්න ඕනේ කියලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර පෙරේදන ස්වාමීන් වහන්සේ ඒක උනේ මේ දැන් ඉතලා මේ තේජෝ ධාතුව පේනවා එහෙම එහෙම ඒ ඔක්කොම ධාතු ටික ටික ටික ටික උස්ස උස්ස පේන්න පටන් ගත්තා. ඊට පස්සේ අන්තිම පට පටවි ධාතුර ගියා. අද උදේ දැන් ඊට පස්සේ පටවි ධාතුවම තමයි පේන්න පටන්. කියන්නේ තද ගතිය. ඒ කියන්නේ ඇටකටු අස්සෙන් පිදීගෙන එනකොටම බලන්න පටන් ගත්තා. එතකොට ඒක දිහා බලා හැබැයි ඉඳගන්නකොට හිතුවා සමහිතින් මේක බලනවා ඉවසගෙන ඉන්නවාම කියලා ඒ සිතුවිල්ලනොත් ඉඳගෙන බලන් ඉන්නකොට සමහරවිට අද ඒක හරිය පහසෙන් මට කරගන්න පුළුවන් වුණා. අර මේ අර පැයක විතර දඟලපු ඒ වේදනා ගතිය නැති වෙලා ඒක හිමීහිට ඒක එනවා පැවතිලා යනවා එනවා නතර වෙනවා ඊට පස්සේ හුස්ම රැල්ලට එනවා ඒ විදිහට කරගෙන දැන් මට ඒක හරි සැහැල්ලුවක් වගේ දැනෙනවා දැන් මට ඒක අර වේදනාව හරි සනීපටත් බලන්න පුළුවන් වේදනාව ඇතුවත් බලන්න පුළුවන් ඒක සමහිතින් බලන්න පුරුදුනා ස්වාමීන් වහන්සේ පෙරේද තිබ්බේ ඒක පටන් ගන්නවත් පේනවා මෙහෙම නයිපනේ දාගෙන හෙටියෙක් වගේ මෙහෙම ගිහලා මමත් මේ පැත්තට තැලවෙනවා ඇති වෙනවා ආයෙත් ආයෙත් මොකක් හරි තේජෝ ධාතුවක් එක එක ඒවා චුට්ට චුට්ට උස්ස පෙන්වන්න පටන් ගත්තා අන්තිමට පටි ධාතුව තමයි ඉතින් මට හිතෙනවා වහන්සේ මේ කෘතගුණ සැලකීමක් වශයෙන් කියන්න ඕනේ. ඉතින් මේ වගේ ජවනිකා ගියාට චිත්‍රපටි ඉවර නෑ ආයසරයක් වික්ෂිප්ත වෙලා ආයසරයක් හිත නරක කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොගෙම වටිනාම දේ තමයි ජයගත්තත් පෙරදුනත් අඛණ්ඩව භාවනා කරන මිනිහා දිනනවා. නෑ ඒක මට තේරුණා ඊට පස්සේ පරියන්ක ඉඳ ගත්තාම මට මං හිතුවා සමහිතින් බලනවා කියලා නෑ සමහිත පවත්වන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක වෙනස් වෙවි යනවා. එනවා යනවා. ගොඩක් අර සංසුන්තාවයේත් මගේ හැරේගෙන යන්න ඕනේ කියන සිවිලා. නෑ සංසුන්තාවයේ සදාටම ගිහිල්ලා නෑ. අපිට తాවකාලිකව අයින් කරගන්න පුළුවන් ගතිය තියෙන. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ජයපරාජය නෙවෙයි. එතන මෙතන හරියන වර්ධින එක නෙවෙයි. අපි ගත්ත ගිවිසුමානුව එක එක දිගට එක දිගට පරියන්ක වෙලා පරියන්ක කරන්න සක්මන් කරන්න සක්මන් කරන්න. එතකොට මායයට උස්සන්න බෑ. තර්සමයසර සක්මන කියද්දි මතක් වුණේ ඉස්සෙල්ල ඉස්සර සක්මන් කරදී මම වම දකුණ කියලා ඊට පස්සේ ටිකක් වෙලා කියලා ඔසවනවා ගෙනියනවා තබනවා කියන ඒක මට පෙනීමෙන් ගියා මේ මේ මේ දැන් දවස් දෙක තුනකට විතර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මේ ඔසවනවා පේන්නේ නැහැ ගෙනියනවා විලුඹ කියලා ඉවර වෙනවා පේනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක ඒක ඒකෙම තමයි ගියේ ඊට පස්සේ මම බැලුවා අර පළවෙනි දැන් ඔසවනවා මට පේන්නේ නැහැ මං කීප පරයක් කීපයක්ම කරලා ඔසවනා බලන්න ඕනේ කියපුවාම එතකොට ඔසවන එක පේන්නේ ස්වාමීන් වහන්සේ මේ විලුඹුව පිටිපස්සට තල්ලු වෙලා ගිහිල්ලා නිකන් ඒක හොඳ පැහැදීමකින් තල්ලු වෙලා ගෙනිහලා යනවා ඒක නිකන් හරි කලබලකාරී විදිහට. නමුත් දැන් අර තියෙන්නේ යවනවා තබනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ පතුලට විතරමයි ඒක දැනීමක් එන්නේ මේ යන එකවත් පේන්නේ නැහැ. හරි පේන්නේ නැති බව දන්නවනම් පේනවා දන්නා වගේම තමයි. දැන් අපිට තවත් තියෙනවා විනාඩි 10ක 15ක වමන කාලයක්. ඉතින් කාට ප්‍රශ්න තියෙනවනම් ප්‍රකාශන තියෙනවනම් අතුකා තියෙනවනම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් කාලේ ගන්න පාසක් මම භාවනාව සල්. අවසරයි ස්වාමින් වහන්සේ මටත් ඒ හා සමානම ඉට්ටුවේ යන ප්‍රශ්නයක් තියෙන්නේ. මට ගෙදර දිනුනත් එහෙමයි මං උදේ පැයක් පරියන්කයි පැයක් සමහර විට සක්මනේ යදෙනවා හවසටත් එහෙමයි. කොහොම හරි පැයක් කරනවා. එහෙම කරන යන අතරේ හිටපු ගමන්ම මේ හොඳට කරලා ඒක සමහර දවස්වල මේ කොච්චර දැඟලුවත් ඉන්නම බෑ හිතෙනවා. නැගිටින්නම හිතෙනවා. මේ කොහොම හරි මම උත්සාහ කරනවා නෑ ඉන්නවම කියලා. යන්න යන්න කියලාම හිතෙනවා විනාඩි සාමාන්‍යයෙන් 15 20 වගේ යද්දි මම හිතනවා දැන් පැයකුත් ගිහිල්ලා කියලා. ඒත් එක්කම මේ මෙහෙදිත් ඒ අත්දැකීමට මූණ දුන්නා. ඒක දවසක් මට කරන්නම බෑ. ඒක හොඳට කරගෙන යනවා. ඒක දවසක් කියනවා මේ 100ටවත් කරන්න බෑ නැගිටින්න ඕනේ. හිත යටින් කියලා බෑ ඕනෙම කියලා. එතකොට නැගිටලා යන අය වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වගේ අවස්ථාවල එහෙම යන්නේ කොහොමද කොච්චර උත්සාහ කරලා මම ඉන්නම. නමුත් බෑ. දැන් ගියයි කියලා එල්ල මරන්න යන්න නරකයි. ඒ හැටි. නමුත් දැනගන්න ඕනේ මේ මෙතෙක් කල් අපි ඊටා හිටියට මගේ ශරීරය මට පාලනය කරන්න පුළුවන් මට ආත්මයක් තියෙනවා මට කරන්න පුළුවන් කියලා තමන්ගේ ශරීරයවත් තමන්ට පාලනය කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි වෙන කෙනෙක්ගේ පාලනයක් විනයක් ගැන කොමන කතාවක්. ඒ නිසා කෙනෙකුට තීරුම් ගන්න පුළුවන් නම් කොච්චර ඕනකම තිබුණත් සුභසිද්ධිය බව දැනගත්තත් ඒ කයේ හැම වෙලාවෙම සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුත්‍රජානන්ස කියන්නේ මේ කය උඹේ නෙවෙයි. ඔබට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් ඒ බව දැනෙන්නේ රිදි ළමයි. සාර්ථකත්වය ආරා නෙවෙයි. ඒ නිසා භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්නේ පෙරදෙනකොට තමයි. වරදිනකොට තමයි. ඒතියෙදි පාවා දුන්නොත් ගේමට කැතයි. ගේමට කැතයි. දිගට කරගෙන යවනසේ ඔව්ව අන්තිමට නොකිය නිකන් ඉන්න මොකටද කියලා වැඩ නැහැ. මොකද කවුරක්වත් ඕවා පහු කරන්න ඕවා දිඳින්න නැතුව පහු කරලා නැහැ. ඒක නිසා මොන දේ සිද්ධ වුණත් දිගට භාවනා කරන එක නා ඔය කන්දක් නැගකට පස්සේ පල්ලමක් හම්බ වෙනවා පල්ලෙ පැනනට පස්සේ සෙල්ලම තමයි කන්ද රගිනකොට එහෙම නැහැ කන්ද රගිනුනා හිතන්නේ මට මෙහෙම වෙන්නේ නැහැ මගේ පරණ පිළිබඳ දැනුමට ක්‍රමශීදී වලට අනිවාර්යයෙන් මේක ජය ගන්න පුළුවන් කියලා කියනවා. උස්සලම ගන්න. උස්සලම ගන්නත් ඇති ගහෙන්න ගන්න. අපේ තියෙන එකම දක්ෂකම තමයි ඒතියෙදිත් පාව දෙන්නේ. අනිත් දවසෙත් ආයෙත් අතපය හොදාගෙන ඉල ආයෙත් වාඩි වෙනවා. ඒකට මාරය බයයි. මේ සතතාභ්‍යාසයට මාරය බයයි. ඒ නිසා අපේ තියෙන කොන්ද පිටකොන්ද කියන්නේ ලැබෙන ප්‍රයෝජන නෙවෙයි මේක වතක් විදියට බුදුහාමරන් කියලා අපි කරන වතක් විදියට හැමදාම මේ වෙලාවට වාඩි වෙනවා. හැමදාම මේ සක්මන කරන්න. එතකොට ඔය ජවනිකාට කිවුනාට පස්සේ පේනවා අපේ තියෙන දක්ෂකම තමයි මේ යටහත් පහත් කරන. අපේ තියෙන දක්ෂකම තමයි මේ නිහතමානික. ඔය පොතේ දැනුම, ඔය අනම්මන එකක්වත් අල්ලන්නේ. දිගට කිරීමයි අවශ්‍ය කරන්නේ. අවසනයේ සම්මාස කියන්න බැරුණා ඒ අය අර දැන් පටවි ධාතුව පේන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ අර වේදනාව පටන් ගන්නකොටම බලනකොට ස්වාමීන් වහන්සේ මේ එක තැනකින් කොහෙන් හරි පටන්ගෙන ඒ පෙනීගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නැති වෙලා අය ඔලු උස්සලා ඒක මුළු ශරීරෙම ටික ටික පැතිර යනා වගේ බ්ලොටින් පේපර් එකට තින්ත බින්දුවක් දාපුවාම ටික ටික ලොකු වෙන්නේ බැලුමක් පුම්බනවා වගේ අන්න ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ පෙන්න පටන් ගත්තේ ඉතින් මම ඒක පටන් ගන්නකොට පුංචිවල පටන් අරගෙන අඛණ්ඩ භාවයේ තියෙනවනම් ඒකේ පටන් ගත්ත එක ක්‍රමයෙන් පැතිරෙන අපිට ඕන වේගෙන් නෙවෙයි පැතිරෙන්නේ අපිට ඕන හැඩයට නෙවෙයි පැතිරෙන්නේ අපිට තේරෙනවා දැන් ක්‍රමයෙන් විෂක් පැතිච්චාම යකට විෂ ශරීරේ පැතිරෙනවා වගේ තීන්ත පොණ කඩදාසික තීන්ත පැතිරෙනවා වගේ එමි දෙමි දෙමිට පැතිරෙනවා අපිට තියෙන එකම අපේ යුතුයකම අනුග්‍රහය තමයි මෙන්න මේ පැතිරෙන පැතිරීමට බාධා කරන්න එපා ඒකට නිසින්ින්ද එහෙම පැතිරෙන්න දෙනවනම් ඒ ගැම්ම ආරම්භයේදී නැති ඒ ගන්න ගැම්ම කඩාගත්තොත් ආයෙ මුලකද යන්න ඕනේ. ඒ නිසා අපි අනුග්‍රහය වෙන්න ඕනේ. ඒකට එහෙම යන වෙලාවේ සැක කරන්නෙත් නැතුව ඉරියව් වෙනස් කරන්නෙත් නැතුව නිදාගත්ත බබාට දිගටම නිදා ගන්න දෙන එකයි කරන්න තියෙන්නේ. හොඳයි එපනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා වාරය સમાપ્ત කරනවා. අපි තුනට තක්මනකින් පස්සේ රැස් වෙනවා. පරියංක භාවනා සඳහා ශිරු දිනාටම තෙරුවන් සරණයි.